here at end, the time allocated for the question and answer system. Um, there are some written questions also. I think it is not from the same yesterday one, maybe question. If someone can come and present them to the audience, it will be better. And meanwhile, once finished the uh, written questions, uh, you can, if there are time permits, uh, you can take the questions to audience also. Venerable Swami Sir, Samadhi is at the very beginning of the Eightfold Noble Path. How can you start with samadhi when maintaining Sati? How can you start with samadhi in a sitting session? Thank you. Wish you good health and long life. Yeah, samadhi appears like the first in the Noble Eightfold Path. But Noble Eightfold Path is the last set of tools according to the 37 factors of enlightenment. So 37 factors start with four kinds of mindfulness. So to start mindfulness with your body, the existing ditti is quite enough. While practicing, ditti will be straightening. That is what you feel. So therefore you can start with the samadhi. There is nothing to start if you are in samadhi. So already achieved. So therefore you have to understand you are not in samadhi. And while practicing mindfulness, samadhi will be straightening. It is called in Pali ditti chukamma. Ditti chukamma means your crooked view uh, will be straightening slowly, slowly. So don't consider therefore samadhi as the starting point. It is the end point. You have to understand first and foremost we are now in Michaditya or wrong ditya or not straightened samadhi. That is why we have to continue with mindfulness. So you have to start like a beginner's mind. Uh, knowing my present view is not the best more and more you to see the things as they are, the knowledge, the mindfulness, and the ditti will be straightened gradually. I have heard there are two types of samadhi. There is the uh, lokottara samadhi and uh, laukika samadhi. What, what's the difference in those two? Uh, they recall පුඤ්ඤ භාගයා ආස අතිබික්ක වේදිත්‍ති සාර්ථවා පුඤ්ඤ that means you are accumulating the, the normal merits and continue with this worldly way or this uh, in a materialistic way. And then once it is come up to the maturity, anasava, arya, attangika, magga, it change into uh, noble samadhi. So there are two kinds. One thing is in the samsaric within the samsaric cycle, and still you can do better better. You can be straightened, and once it come up to a certain maturity and the uh, momentum, then it change into the lokuttara ariyatangika magga that is going beyond good and bad, beyond merits and demerits, and it is like going away from the orbit of the earth, it's going to the space. So there are two kinds in that sense. When I was meditating, I encountered on breathing um, breathing is on tip of my nose method. Okay. Oh, this is from okay yesterday. Yeah. Is it about uh, is it about breathe? You could uh, find uh, in breath and out breath after some time, then that person is asking what to do when speaking that happens? Is that the question? yeah, yeah. So that's from yesterday. Yeah, this is also. to sing her. Somebody wants to read and sing. स्वामी नमस्कार प्रश्न है अनिश्चित संज्ञाओं सह ये ये බව අටසිල් සමාදන් දිනවලදී විකාල භෝජනා සිල්පදය ආරක්ෂා කර ගැනීම පිණිස කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ මොනවාද? ඒ සඳහා වැඩිදුර කලක් වැඩිදුර කරුණු දැනගැනීමට අපි ඉගෙන ගත යුතු හෝ කියවිය යුතු සූත්‍ර දේශනා මොනවාද? අපි සාමාන්‍ය වැඩමුළු සංවිධානය කරනකොට සාමාන්‍ය කියන අටසිල් තමයි හැම කෙනාම ගන්න ඕනේ. ඒකට විකාල භෝජන ශික්ෂාපදයේ පිළිබඳව හේතුකණ චන්දිවිල ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලේ පොතේ පිටු දෙකක් අපි ෆොටෝ ස්ටැට් කරලා ඩිස්ප්ලේ කරලා තියෙනවා. මේ මේ දේවල් 12න් පස්සේ කැම ගන්න එපා. මේ මේ දේවල් දීමට හොඳයි කියලා. ඉතින් ලයිස්ට් එක්සෝස්ටිං ලිස්ට් එකක් නෙවෙයි සාමාන්‍ය ගයිඩ්ලයින් එකක් විතරයි. ඉතින් ඒක නිසා ආයේ පොත කියවනවා නම් ඒක ඇත්තටම මේ විකාල භෝජන ශික්ෂාපදයේ සමාදන් වෙන උපසම්පදා භික්ෂුවකට ලියලා තියෙන එක. ඒක ඒක නිසා ඒකේ තියෙන තොරතුරු ටික ඇති. ඒක සාමාන්‍ය ටිටිට ඕගනයිසර්ස්ලා ඔක්කොටම අපි අරිනවා. මේ දැරි මේ කට්ටියට ඇවිල්ලා නැද්ද කියන්න මම දන්නේ කොහොම හරි ඒකට කියවන්න තියෙන්නේ මේ හේතුකණ චන්දිවන සංස්කෘතික උපසම්පදා ශීලයේ කියන පොතේ විකාල භෝජනා කියලා කියනවා. ඒ පිටු එකමාරක විතර රචනයක්. ඒක ගත්තාම හිතා ගන්න පුළුවන් මේ ටික කෙරුවොත් හොඳයි මේ ටික කෙරුවොත් නරකයි. සාමාන්‍යයෙන් කියන්නේ 12න් පස්සේ ආහාර ගන්නෑ. නමුත් ත්‍රාපිපාසාවක් ආවොත් ගිලම්පස ගන්න. ද්‍රව දීර්ඝ යටි ඒවා අටක් නම් කරලා තියෙනවා අෂ්ටපාන වශයෙන්. නමුත් ඊට වඩා පොඩ්ඩක් එහාට ගිහිල්ලා දැන් මේ අෂ්ටපාන වල තීකෝපියක් නැහැ. නමුත් තීකෝපි පානය කරනවා. මේ කිරි දාන්න නැතුව. ඉතින් ලයිස්තු බොහොම විස්තරයි විසිතුරුයි ඒ නිසා රේරුකාණ සංස්කෘත පොත තමයි ස්ටෑන්ඩඩ් අපි අරගෙන තියෙන්නේ. ඉතින් කාට හරි ඕනේ නම් මට ඊමේල් කරලා එවන්න පුළුවන්. මොකද ඒක නිස්සරණමනේ වෙබ් එකේ eh, බොහොම ප්‍රසිද්ධව ප්‍රසිද්ධ කරලා තියෙන එකක්. ඒක අපි ඒ eh, කියන්නේ නිස්සරණමනේ eh, ආදර්ශයක් විදිහට අරගෙන තියෙනවා. නමුත් එහෙම එක පිටු භාගයකට අඩු කරන්න බෑ ඒක. ඒක බොහොම පැතිරිච්ච කාරණාවක් බුරුමේක පිළිගන්න ක්‍රමේ තායිලන්ත පිළිගන්න ක්‍රමේ ලංකාව පිළිගන්න ක්‍රමේ වෙනස්. සියන්නිකායේ අමරපුරනිකායේ රාමඤ්ඤනිකායේ එක එක පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. සාමාන්‍ය අදහස ගන්නට නම් අර විදිහට තේරුකාන් සංස්කෘත පොත කියවන එක මම ලංකාවින් අපිට පොදු පිළිගන්න පුළුවන් පොතක් කියලා කියන්න පුළුවන්. එතකොට ආජීවට්ටමක සීලයයි උපෝසථාංග සීලය ගත්තාම උපෝසථාඨාංග සීලයේ සුරාමේරේ මජ්ජපමාදඨාන තියෙනවා. විකාල භෝජනා තියෙනවා. නැච්ච ගීත වාදිත වගේ ශිල්පද තියෙනවා. ආජීවට්ටමක සීලේ තියෙන්නේ පංචිල්මයි. ඒකේ බුරු කියන එක එහෙම නැත්නම් මුසාවාදයක එක හතරකට කඩලා පෙන්නනවා. එතකොට පහ අටක් වෙනවා. එතන එතනින් ගියාම ඒකේ මේ සුරාපාන ශික්ෂාපදයක් නැහැ. ඒක විදිහේ හරි කැමතියි. සුරාපාන කියන ප්‍රශ්න නැහැ. ඉතින් ඒ වගේ වෙනස්කම් වර්ගයක් තියෙනවා. ඒ වෙනුවට ආජීවත්වමක සීල මිච්ඡා ජීවේ අයින් කරලා සම්මා ජීවිතේ එනවා කියලා කියනවා. යහපත් ජීවිතයක්ම කියන එක අටවෙනි කොට තියෙන සායක ආජීවත්වමක කියලා තියෙනවා. මුසාවාද ශික්ෂාපදේ 1 4ට කඩලා පෙන්නනවා. සුරාමේර ශික්ෂාපදය අයින් කරලා තියෙනවා. ඒ විදිහට තමයි දල වශයෙන් කියන්න පුළුවන්. ඒක හම්බුනේ අපිට අටපිට සමාදන් වුණාම අද දිනේ අපි පාන්දර අටපිට සමාදන් වුණා. ඊළඟ දිනේ පාන්දර අපි උතන නැවත අටපිට සමාදන් වෙන්න ඕනේද? දවස් කීපයකට අපි අටපිට සමාදන්. දිගට ගන්නවා නම් ඒක සරයක් ගත්තාම ඇති. කැඩුනොත් විතරක් නැවත සමාදන් වෙනවා. සිල් පවාරණය කළොත් නැත්නම් සිල්පද කැඩුණොත් නැවත සිල් සමාදන් වෙනවා. වනේ ආනාපාන සති ගැන ප්‍රශ්නයක් අහන්න. දැන් ආනාපාන සති කරනකොට කියනවා බලන්න කියලා මේ මුල මැද අග බලන්න කියනවා. මුලයි මැදයි බලාගෙන ඉන්න පුළුවන් හැබැයි අග බලනකොට ඒක කොන හොයාගන්න බෑ එක පාටම ආපහු පටන් ගන්නවනේ හුස්ම ගන්න. ඒකට කොහොමද කරන්නේ? තියෙන නිදර්ශනයකට කියන්නේ මයික් එක අවශ්‍ය නැහැ මේක කතා කරන්න ඕන සුළු පිටක් ඉන්නේ මේ නිදර්ශනයකට කියන්නේ මේක නෙවෙයි අපේ ගාන්ටාරේ වුණාට මේක තමයි බුරුම රටේ කියන එක මේක ගහලා මේකේ අන්තිම සද්දේ අන්තිම වෙන තැන පොඩ්ඩක් අහන්න කැමති නම් ඇත් දෙක අරගෙන ඉන්න කැමති නම් ඇත් දෙක වහගන්න තමයි අපි සතිපාසලේ පුංචි ළමයින්ට දෙන අභ්‍යාසය. අපි ගෙනියනවා සිංගින් බෝල් එකක්. කිල්ල ළමයි හැටි දඟලනවනේ ඉන්නේ ඒක තමයි කොහොමඩක්වත් ඉන්නේ. ආනපාන තියා ඉඳගෙන ඉන්නවත් බෑ. ඒකට කියනවා පොඩ්ඩක් පාඩි වෙලා මේ සද්දට වුන්කම් දෙන්න කියලා මේ සද්දේ අන්තිමට අහන්න කියලා. සද්ද ඉවර වෙන තැන අහන්නේ කියලා. ඉතින් ළමයි මොනවා හරි සද්දයක් කරනවා නම් ඒක ඉන්නේ නෑනේ. ඒක කියන ඔහොම කරන්න බෑ. බබාලා ඉස්සලා නිසද්ද වෙලා. නිසද්ද වෙලා සද්දේ අන්තිම අහන්න කියලා. එතකොට ඒ ශබ්දය අන්තිම අහනකොට ළමයි එහෙම තැම්පත් වෙලා ඉවරයි. ඒ අභ්‍යාසයට යන්න විතරයි යොණ කරන්නේ. ඒ ශබ්දය අවසානයේ යනකොට ඉබේම ඇවිල්ලා. ඉතින් ඒක තමයි අටුවාචාර්යන් වහන්සේලා පෙන්වන්නේ ආනපානේ ආනපනට හොඳට හිත දාගෙන හිටියොත් ආස්වාසේ අවසානය ප්‍රස්වාසේ අවසානයත් මයික්‍රෝ ලෙවල් එකෙන් දැක් ගන්න පුළුවන්. නැත්නම් ආනපානේ සම්පූර්ණ දෙකම ගෙවිලා ගෙවිලා ගෙවිලා අවසානකුත් තියෙනවා. ආනාපාන විතරයි බුදුජානකසේ දේශනා කරපු කමඨාන් වලින් බලාන ඉඳ ඉඳ ගෙවෙන අරමුණ. අනික සියලුම අරමුණු බලාන ඉඳ ඉඳ වැඩෙනවා. ඉතින් මේක නිසා ආනාපානය කරන්න බෑ කියලා කියනවා නාහම්බිකවේ අසම්පජානස්ස මුත්තස්සතිස ආනාපාන සතියෙන් වදාමි කියලා කියනවා. පිරිසුදු මනසක් නැති හුතුවර සතිය පිටු නැති කෙනාට ආනාපාන භාවන හරියන්නේ නැහැ කියලා. මොකද ඒකේ භාවනා ශියුම් වෙන තැන තමයි අල්ලන්නේ. ඉතින් අල්ලනකොට ඉබේම හිත සතියත් වැඩිලා සමාධියත් වැඩිලා ප්‍රඥාවත් වැඩිලා. ඉතින් ඒ නිසා කාට හරි ශිවුන්තන අල්ලන්න ඕනේ බලන්න ඉන්නකොට ඉන්නකොට ආනාපානෙ තැම්පත් වෙනවා දන්නවනම් ඒත් ලොකු දෙයක්. ඒකත් පෙරමග ලකුණක් දැන් වැඩෙනවා කියලා භාවනාව. ඒ දන්නේ නැති කෙනෙක් හිතන්නේ එහෙම ආනාපානෙ නොදෙනී යනකොට මේ සතිය ගෙවිලා යනවා සමාධිය ගෙවිලා යනවා භාවනාව කැඩලා යනවා කියලා. ඒගොල්ලෝ කලබල වෙනවා. නමුත් කලබල වෙන්න නෙමෙයි කරන්න තියෙන්නේ සතිය වැඩිවීමක් වෙ පෙන්නන්නේ සමාධිය වැඩිවීමක් පෙන්නන්නේ හුස්ම ගෙවි යෑම බලනවායි කියනකොට තුනී වේගන යන්න යන්න හොඳටම එකලස් වෙලා තියෙනවා. ඒ එකලස් වෙච්ච එකේ අන්තිම කෙලවරට කාටවත් මේ යන්න බෑ. ඒක theoretically impossible. නමුත් ඊට වැඩිය පොඩ්ඩක් යන්න පුළුවන්. අදට වැඩිය හෙට පොඩ්ඩක් යන්න පුළුවන්. ඒක තමයි භාවනා ජීවණය කියලා කියන්නේ. ඉතින් එන්නේ එන්නේ යෝගාවචරය යන්නේ ආනාපානිය අල්ලන්න නෙවෙයි ආනාපානිය ගෙවෙන තැන අල්ලන්න. ගෙවෙන තැන වෙනකොට කලබල වෙලා මන්දෝත්සාහයලා නැගිටලා යන්නේ. මේක තමයි භාවනා ජීවණයට පෙරමග ලකුණ. තුනී වෙන්න ආරිනවා. තුනී වෙනකොට නිකන් දැන් මේ කාලේ නෙවෙයි දැන් පසළොස්වකින් පස්සේ උදේට හඳ දිහා බලන්නේ හිටියොත් ඉරපෑන් ඉස්සලා හඳ හොඳට දිලිසෙනවා. ඉත නගින්න නගින්න හඳේ දිස්නේ අඩු වෙනවනේ. එතකොට හඳ දවල්ට නොපෙනී යනවනේ. නැත්තම් ඊර පසලසකට පස්සේ හරි ගමන ඉස්සරහ හරි කමන්නේ. කන්දක් උඩට ගිහිල්ලා තරු දිහා බලන හිටියොත් ඉර නගින්න නගින්න තරු නැති වෙනවා. ඉතින් තරු ඇත්තටම නැති වෙන්නේ නැහැ. තරු වල ආභාවට ඕභාෂයට වැඩිය ඉරේ ඕභාව වැඩි වෙනකොට තරු නොපෙනී යනවා. ඒ වගේ තමයි ආනාපානේ බලහන් ඉnde ඉnde ඉnde මේක ගෙවෙනකොට පුදුමාකාර ඇහක් පිට ඇහක් තියාගෙන ඉලක්කලස් කරගෙන බලහන් ඉන්න ඕනේ ඊට වැඩිය තව චිත්තක්ෂණයක් දුවන්න. ඉතින් ඒක තමයි අපේ හිතේ කවදාවත් ටැප් කරපු නැති පැත්ත. අපේ හිතේ ටැප් කරලා තියෙන කලබෝසාව තියෙන දේවල් විතරයි. අපි යන්නේ හිතේ නිතරම ගොරෝසු ඉඳුරන් අහුවෙන දේවල්. දැන් ආනාපාන ඉඳුරන් අහුවෙන තැන් වල ඉඳලා අපි ගෙනියන අඩු කරන අඩු කරන එක තැනකදී ඒක ඉන්ද්‍රියකට නෙවෙයි අහුවෙන්නේ. නාසයටවත්, ඇහැටවත්, කනටවත් නෙවෙයි ඒ ප්‍රඥාවටමයි අහුවෙන්නේ. කොහොමද කියනනම් මේක ආනාපානය කියලා කියන හිතවිල්ලක්ද නැත්නම් ඇත්තටම ආනාපානය කියලා හිතා ගන්න බැරි තරම් සියුම් වේගෙන යනවා. ඒ කියන්නේ concept එකක්ද reality එකක්ද කියලා අල්ලන්න බැරි තරම්. එතෙන්දී තමයි යෝගාචරයගේ මනස අභියෝග වෙන්නේ. මේක හිතලා හිතුවොත් පේනවා හිතුවේ නැත්නම් නෑ. බලන්න ඕනේ කියලා බැලුවොත් පේනව නැත්තම් නෑ. ඉතින් ඒකෝට දන්නේ මේ බලන නිසා පේනවද නැත්තම් තියේ පේන නිසා බලනවද කියලා. ඉතින් ඒක භාවනා උගාවක් වුණු අවස්ථාවක්. විශේෂයෙන්ම රූප කර්මස්ථාන. රූපේ කමෙන් කමෙන් ගෙවි යන වෙලාව. ඉතින් එතෙන්දී යෝගාවචරය ලෑස්තිලා යන්න ඕනේ. ඒ වෙලාවේදී නැගිටලා යන්නේ නැතුව අර ගෙවීමෙන් පවතින එක පුළුවන් තරම් ඉවරම කරන්න බෑ. නමුත් වෙනදට වැඩිය සියුම් වෙනදට වැඩිය ගෙවිල යන කම්බලන් හිටියොත් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහම පුදුම විදියට එකලස් වෙන්න පටන් ගන්නවා. සතිය විතරක් නෙවෙයි දින්දි වැඩෙන්නේ. ඒ නිසා ඒ කොටසට එනකොට කියන්නේ අපි අපේ යටිහිත බලනවා කියලා. සාමාන්‍යයෙන් අපි අහුවෙන්නේ එදිනදා ජීවිත අපිට ඒක අහුවෙන්නේ නැහැ. යටිහිත බලන්න පුරුදු වෙන්නේ අරමුණක් දීලා අරමුණ ගෙවෙනකම්ම බලන්න. කිවුනට පස්සේ සතිය තියෙනවා. එතකොට පේන්නේ මේ ඉඳුරන්ට අහුවෙන්නේ නැති මේ කාපට් එකේ යට දූවිලි තියෙනවානේ. අපි කාපට් තියදී අතු ගන්න එකනේ කරන්නේ. මේ කාපට් එකේ යට තියෙන ඉතාම සියුම් දූවිලි වගේ. ඒක ගියොත් නහය මේ මේ නහය නරක. ඒ වගේ මේ කාපට් එකේ යට තියෙන දූවිලි ටික අපි කවදාවත් දැකලා නෙමෙයි අපි කතා කරන්නේ. ආනාපානයයි සතියයි අපිට උදව් කරනවා. ඒ දන්න තැන ඉඳලා නොදන්න තැනට යනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ ගෙවෙන තැන. ඒක සාමාන්‍යයෙන් අනිශ්චිතතාවයේ බය අසහනය ඇති කරන තරම්. යන්න ඕනේ ශ්‍රද්ධාව. යන්න ඕනේ සතිය. යන්න ඕනේ සීලය අතුව. ඊට පස්සේ ඒක නිකන් ඇඩ්වෙන්චරස් ටික ටික ටික ටික යන්න පුළුවන්. ඉතින් මේ යන්නේක පිළිබඳව දල වශයෙන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කතා කරලා තියෙනවා. ඒක පිළිබඳව විස්තර කරපු ඒ කාල් ජුන් කියලා කියලා තියෙනවා. හරියට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උඩුවිතේ ඉඳලා යටිහිතට ටනල් එකක් අපරණට කියලා දුන්නා කියලා. කියන්නේ දන්න තැනින්ලා නොදන්න තැනට යනකොට භවනා අතරින්ත හොඳට බලන්න කියොත් ඒ නොද ඒ නොදන්න තැන කියලා කියන්නේ අපි නොදන්න අන්කොන්ෂස් එකට හිත යනවා. ඒ කියන්නේ මේ සබ්කොන්ෂස් නැත්නම් හිතේ යටපත්තට. ඒක හරිය මිස්ටික්ස්. ඒ කිසිම සයන්ටිෆික් නෑ, ලීනියර් නෑ රිලේෂන්ෂිප් එක. හැබැයි ඒකේ ලස්සන දේ තමයි කවුරු යටිහිතට ගියත් අපි ඔක්කොම සමානයි. යටිහිත පැත්තට ගියාම ඒකේ ඥාන පිරිමි වෙනසක් නෑ. ඒක නිකන් උඩු හිත ටිප් ඔෆ් ද අයිස්බර්ග් වගේ ඒක තමයි ඔක්කොම වෙනස්කම් තාරතිරම් තියෙන්නේ. ඉතින් සතිය හොඳට වඩන කෙනාට තමන්ගේ හිත දිගේ ගිහිල්ලා ඕනම මනුස්ස හිතක් අත ගන්න පුළුවන්. ආනපාය නොදෙන පැත්තට ගියාම අපි අත ගන්නෙ මනුස්ස හිත. ඒ කියන්නේ යටි හිත ඒක conscious universal unconscious කියලා කියන්නේ. ඒක universal. ඒක කාගෙත් එකයි. ඒ නිසා බුදුහාමරගේ හිත මොකද්ද කියලා දැනගන්න ඕනේ නම් සත්‍යමත් වෙලා ඉඳගෙන ඉන්නකොට ඔන්න බුදුහාමුදුරු ඉඳගෙන ඉන්න හැටි දැනගන්න පුළුවන්. සත්‍යමත් මොකද. ඊට පස්සේ ආනපනෙ ගෙවුනට පස්සේ බලන්න පුළුවන් අපි බුදු හිතත් එක්ක සම්බන්ධ වෙනවා. తాවකාලික. ඒකට කැරක්ටර්ස් නැහැ. ඒක වචනෙන් කියන්න බෑ. හැබැයි එක්ස්පීරියන්ස් එකක්. එක්ස්පීරියන්ස් එක කොමියුනිකේට් කරන්න බෑ. මේ මයින්ඩ් මයින්ඩ් දැනගන්න පුළුවන්. භාවනා කරපු කෙනා දන්නවා මේ කතා කරන්නේ අර ස්ටේට් එක තමයි කියලා. ඒක කිසිම භාෂාවකින් විශ්ල කරන්න බෑ. ඉතින් අන්නේ වගේ බොහොම ගැඹුරු තැනකට බොහොම සුළු කාලෙකින් යන්න පුළුවන්. ආනපානෙ හොඳට පුරුදු කරන්න ඕනේ. හැබැයි ඔය සයන්ටිෆික් පැත්තේ ඉඳලා මිස්ටික් පැත්තට යන්න පුරුදු වෙලා යන්න ඒ අභියෝගේ එනකොට බය වෙන්නේ නැතුව සටන පාවා දෙන්නේ නැතුව දිගට ගෙනියන්න ගත්තොත් පේන්න පටන් ගන්නවා සංසාරේ කවදාකවත් අපි මේ පැත්ත බලලා නැහැ. අපි බලලා තියෙන්නේ පේන අහුවෙන ඉඳුරන්ට අහුවෙනකොටද විතරනේ. යට තමයි ඔය අපි මේ ආත්මෙන් ඊගා ආත්මෙට ගෙනින කර්ම පොදිය. එතෙන් අපේ රුචි අරුචිකම් ටික ආසවංශේ ඥාන ඔක්කොම තියෙන්නේ ඥාන නෙවෙයි ආසවංශේ තියෙන්නේ ඔක්කොම යටහරිය. ඒක දන්නේ නැතුව අපි අන්ධකාරය උස්සගෙන යන්නේ ඒක කරන්නේ. දානපාන දිගේ ගිහිල්ලා සිවුම් වෙන තැනට යනකොට යනකොට ටික ටික ටික ටික අපි ඒ නොදන්න ශේෂයට අන්නෝන් එකට යනවා. සාමාන්‍ය මිනිස්යාගේ මේ පරිණාමය හැදිලා තියෙන්නේ fear of unknown යටතේ. නොදන්න දෙයට බය හරහා තමයි අපි මේ ස්ථාවර දේවල් ඇති කරගෙන අපි දන්න දේවල් හදාගෙන ඒ ලෝකේ ජීවත් වෙන්නේ. නමුත් මරණදී ඒක උදව් කරන්නේ නැහැ. මරණදී උදව් කරන්නේ අර නොදන්න ශේෂ්ත්‍රයට යන්න තරම් සෙල්ලක්කාරකමක් තියෙනවනම් අපි බලනවා මේ කරවලේ උස්සගෙන යන පොදිය මොනවද තියෙන්නේ කියලා. අපි දැන් පොදිය උස්සගෙන ඉවුවට මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවනම් who am I කියලා ඇහුවොත් මම කවුද කිව්වොත් කාටවත් කියන්න බෑ. අපිට කියන්න දෙන ආන්ලයින් දීපු ඩෙන්ටි කාඩ් එක නම්බර් එක දෙන්න පුළුවන්. මූණත් කහඩේ ෆොටෝ එකක් දෙන්න පුළුවන්. ඒත් ඔක්කොම වෙනස් වෙනවා. ඒ මමයා හොඳට තේරෙනවා මේ ආනපනී ගවාගෙන ගවාගෙන හිසියුම් තැන්න ගිහිල්ලා ඒක ඒක නෝම් එක කරගන්නවා. ඒක ඇට් හෝම් සිටුේෂන් එක කරගන්නවා. දැන් අපි ඉන්නේ ඩ්‍රීම් එක කියලා තේරුම් ගන්නවා. අතෙන් ගියාට පස්සේ මම දැන් මෙතන ඒක කොච්චර ඇට් හෝම්ද කියනවනම් කොච්චර නෝම් එකද කියනවනම් ඒක නැති තැනක් හෝ නැති වෙලාවක් නැහැ හිතේ. ඔක්කොම අත්දැකීම් තියෙන්නේ ඒක උඩ. ඒක උඩ කොට ගහලා ඊට කයින් කරුවට පස්සේ ඔය ඩෙප්ත් එකට යන්න පුළුවන්. ඒ නිසා ආනාපානෙ පුරුදු කරලා පස්සේ වෙන ඕනේ අරමුණක් දිගේ වුණත් ඒ සියුම් තත්ත්වයට යන්න පුළුවන්. ඒක සයන්ටිෆික් නෑ. ඒක සයන්ටිස්ට්ලාට අහුවෙන්නේ නෑ. සයන්ටිස්ට්ලාට අහුවෙන්නේ ලීනියර් සිස්ටම් එකක් විතරයි. මේක මේට්‍රික්ස් එකක් වැඩ කරන්නේ. එහෙම මෙහෙම තියෙන දැක්කම බෝල් එක වටපිට තියෙන දැනුම එන්න එන්න එන්න සෙන්ට්‍රලයිස් වෙනවා. සෙන්ට්‍රලයිස් වෙනකොට ඒක තැනකදී ඉන්ද්‍රයන්ට අහුවෙන්නේ නැතුව යනවා. ඒත් මේක තව තව සෙන්ට්‍රලයිස් වෙලා සෙන්ට්‍රලයිස් වෙලා මධ්‍යම එනකොට තමයි බුදු හිතක් තියෙන්නේ. වටේම කෙලවර හුඟක්ම කෙලසිලා තියෙනවා. ඒක ගණ්ඩම දෙයක් නෑ. මැදට එන්න එන්න පියුරිටි එකත් වැඩි ප්‍රෙඩිකටබිලිටි එකත් වැඩි යුනිවර්සල් ගතියත් වැඩි ඕන කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි ඩිසිප්ලින් එකක් කරා තමයි යන්නේ. ෆ්‍රස්ට්‍රේන් එකක් කරා. ඒක අපි බලන්නේ දැන් ආනාපානයේ ගෙවි යෑම හරහා. ඒක හැබැයි මේ ආනාපානයේ ගෙවි යෑම මුළු චිත්‍රෙම විස්තර කරන්නේ. චිත්‍රයේ වැදගත් කොටසක් විස්තර කරනවා. ඊට පස්සේ ඒ ඒ මෙතඩ් එක හරහා තියෙන තියෙන දේවල් ගෙවම් කරමින් ගෙවම් කරමින් තමයි සෙන්ට්‍රලයිස් වෙන්නේ. අපිට එකතු කරන දෙයක් නෑ බෙදිලා ජීවිතේ කරන්නේ. ලාභ සත්කාර සම්මාන සිලෝක එකතු කරන එක. දැන් ආනාපාන ගෙවෙන එකෙන් පටන් ගන්නවනේ ඒක භාවනා වැඩක් කියලා. ඒක හිතට වද්දාගත්තට පස්සේ තේරෙනවා ඒකන් සන්තන් ඒතම් පණිතක් තියෙන ගෙවා දැමීම විතරයි. එතකොට එක පොයින්ට් එකකින් අල්ලලා දුන්නාට පස්සේ ආනාපානි දැනගෙන ආනාපානි කියනකොට මෙච්චර විවේකයක් තියෙනවා නම් අනික හැම එකකම එකම මොඩියුල් එක තියෙනවා. ඒ නිසා ආනාපානේ පටන් ගත්තත් පිම්බීම හැකිලින් පටන් ගත්තත් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි දැනගන්න ඕනේ ජීවිතේ සැප තියෙන්නේ මේ දේවල් ගෙවම් කිරීමෙන් කියන එක. ඒක උගන්වන්නේ නෑ කොහොමද අපිට උගන්වන්නේ එකතු කරන්න. ඒකට තමයි සංඛාර කියලා කියන්නේ. සංස්කාර කියන්නේ රැස් කරනවා. විසංඛාරගත කියලා කියන්නේ අස් කරනවා. කාපට් එක උඩ නෙමෙයි. කාපට් එක ගසාලා යටත් අස් කරලා දානවා. ඒක නිසා මේ පේන්නේ නැති උනාට කමන්නේ අපේ ප්‍රශ්න හැටියට නමුත් අනිත් දවසේ යනකොට ඒකට ලෑස්තිලා යන්න. ඒකට හයිට් වෙඩි පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. මුගක් පිට වෙන්නේ හඳුනන දැන් අන්තිම හොයන්න යනකොට එතකොට තෝට් එකක් එනවා. තෝට් එක එන්නේ මුගක් පිට ඇත්තෙම මම හොයනවා ඇත්ත මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට තෝට් එකක් එනවා දැන් මේ හාමුදුරුවෝ කිව්වේ මෙහෙම කරන්න. මේ හාමුදුරුවෝ මෙහෙම කරනවා කියලා හිතන්න. ඒ වගේ භාවනාව ගැනම තාක්ෂයක් තියෙනවා. ඒක එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක හැම කෙනෙක්ගේ ප්‍රශ්නයක්. ඒ දේවල් මතුවෙන්න පටන් ගන්න එකක් ගෙවෙන්න යනකොට තමයි. ඒ නිසා දේවල් මතුවෙනවා කියන්නේ සුබ ලකුණක් කියලා බාර ගන්න. අපි අල්ලගෙන යන එක ගෙවිගෙන යනකොට තමයි තව දේවල් එන්න පටන් අරගන්නේ. වටින් එක එක එක එක එන්න පටන් කමක් නැහැ. ආපදෙන්නේ හැබැයි Tamanට පුළුවන් ද ට්‍රැක් එක මේන්ටේන් කරන්න ගෙවෙන එක දිගේම බලන්න ඉන්න අරව පේන්න අරින්න. ගෙවෙන එක දිගේම බලාගෙන යනවා. ඒ කියන්නේ දියටින් ගින්දර ගිනින වැඩක් තියෙන විතර. අපි කිව්වොත් කඹේ කැවිදින්න පටන් ගත්තාම ලොකු බිල්ඩින් දෙකක් හරහා එන ලොකු කඹයක් දාලා තියෙනවනේ. ගැට ගහලා තියෙන තැනම කඹේ යකඩේ වගේ හයියයි. මැදට යන්න යන්න යන්න යන්න අනතුරු වැඩි. වැද්දුනොත් බෑ. වටපිට බැලුවොත් බෑ. ඒ නිසා මිනිස්සු ඔල්ලොර සඳේ. Taman දැනගන්න ඕනේ දැන් එන්නේ පියවරෙන් පියවරට තවත් අයි අශීරු අවස්ථාව. ආහනේ අශීරු අවස්ථාවට යන්න අපි කවදාවත් පරිශන කරලා නැහැ. අපි බයයි මේ ජීවිතේ පරිත්‍යාග කරන්න. ඒ නිසා අපි දැනගන්න ඕනේ යමක් ගෙවෙමින් පවතිනකොට බොහෝ දේවල් ඉදිකම් කරනවා. හැබැයි ඒක භාවනා කරපු අයගේ නැත්තම් න්‍යාය ධර්ම වල සහතිකයක් වෙන මොන දේ ඉදිකම් කරත් අර ගෙවෙන එක නැති කරන්න බෑ. අපි දැනගන්න ඕනේ මේ එක එකන අලුත් මොහොන දැම්මට විවිධම් කරාට අර ගැප් එක දිගේ කොච්චර ට්‍රේස් කරගෙන යන්න පුළුවන්ද කියන තමයි සම්පජාන්‍ය වෙන්නේ. ඒක තමයි ඥාණි වෙන්නේ. ඒක නැති කරන්න බෑ ඔය එන මොනම දෙයකට. ඒකට පුළුවන් බාධා කරලා අපේ හිත අද ඩිරෙක්ටඩ් දාන්න. යනවා මේක බය වෙන්න එපා. ඒක ගියාට අර ගෙවෙමින් පවතින එක හේම සිද්ධ වෙනවා. අපිට තියෙන්නේ යමින් යමින් ආය ආය ඇවිල්ලා අර ගෙවෙමින් පවතින එකම පුළුවන් තරම් ට්‍රේස් කරගෙන යන්න. ඉතින් ඒක මේ ඇඩ්වෙන්චරස් වැඩක්. ඒක රැඩිකල් වැඩක්. ඒක against the grain වැඩක්. අපි මෙතෙක් කල් කෙරුවේ මතුවෙන මතුවෙන එක දිගේ යනවා. මොකක් මතුණත් ඒක අල්ලනවා. මේක රෙන්සල් තව එකක් මතුවෙන. මේක මතුවෙන තව එකක් අල්ලනවා. මේ පවුල් කනවා කියන්නේ ජීවත් වෙනවායි කියලා කියන්නේ දැන් මේ ලෝකෙට ආවට පස්සේ අපි මේ සීරම අල්ලගෙන තියෙන්නේ. මෙහෙට එනකොට මොකක්වත් තිබුණේ නැහැ. මරණයට පස්සේ මේකක්වත් මතක නැහැ. ඒ හැදී අල්ලනවා. මේක බුදුජානනාංශයේ දේශනා කරන తත්‍ර తත්‍ර අභිනන්දනයි. එන දේ බදා ගන්න. මොකක්වත් මම කමක් නැහැ. දැන් අපි හරියට මේ ජීවිතේ අපේ අම්මට තාත්තට ආදරේනේ. නමුත් අපේ දරුවන් දාන්නම ගියාත්නේ දාලා ආපු අය ගැන මතකවත් තියෙනවා. <laughs> ඒ මිසු මේලා දවල්ට කනවද රැයට කනවද කොහෙද ඉන්නේ මොකක්වත් නැහැ. දැන් මේ ඉන්න ඒ මොකද මගේ ආත්මේ බූස් කරන්නයි මට ඕනේ. අම්මා තාත්තා හදන්න නෙමෙයි. මම මම මගේ දරුවන්ට සලකනවා. මගේ අම්මට තාත්තට සලකනවා කියලා මේ ඊගෝ ට්‍රිප් එකක් මිස ඇත්තම කරුණාවක් තියෙනවා. ගියාත්ම කට්ටියත් බල්ලා උදව් කරන්න එපා. අපි ඔක්කොම ලම්මලා තාත්තලා. ඒව නෑ. ඒ නිසා දේවල් අලුතෙන් මතුවෙනවා කියනකොට දැනගන්න ඒ අර යමක ගෙවෙන බවට ලකුණක් තමයි අලුතෙන් එන හොල්මන්. අපේ කාන්තේ අලුතෙන් එන කොච්චර විචිත්‍ර වුණත් කොච්චර සිත් පැහැර ගන්න සුළු වුණත් කොච්චර හිත විසින්ම ගියත් අපිට කොච්චරක් නැවතත් අර නැති වෙමින් ගෙවෙමින් පවතින එකට හිත ආපහු ගන්න පුළුවන්ද කියන එක තමයි අපේ පෞරුෂත්වය කියන්නේ. ඒකට කියුමුලේටිව් ඉෆෙක්ට් එකක් තියෙනවා. එකතුවක් තියෙනවා. අර එනේන දෙයට කියොත් කිසිම දැනක එකතුවක් නැහැ. ඒකෙන් තමයි අපි මෙතෙක් කල් කාලය නාස්ති කරලා තියෙන්නේ. ඒක එකක් ගන්න ඒක ඉවර වෙනකම් යන්න. ආ ඒකට අපි ටික ටික හරි ඉස්සරහට යනවා අපිට තේරෙනවා. යන්න යන්න අසීරුතාවය වැඩි වෙනවා. සූක්ෂම භාවය වැඩි වෙනවා. එන්නේ එන්නේ මේ පිටින් එන දේවල් වලින් බලපෑම වැඩි වෙනවා. ඒක හරි ඇඩ්වෙන්චරස්. يعني ගංගා දිගේ පල්ලෙහාට මේ පීනම අපි දීවලත් කපාගෙන උඩහට පීනන. ඒක මේ කරලා නැහැ ඇත්තටම අපේ ජීවිතය අපි කරලා නැහැ. හැබැයි මේ තියරිටිකලි කියන්නේ හැම කෙනෙකුටම ඒක කිරීමේ හැකියාව කුසලතාවයේ 100%ක්ම තියෙනවා. ඒ ගෑනු පිළිමේ කියලා බාලමහල් කියලා වෙනසක් නැහැ. යන්න ඕනේ නම් කරන්න ඕන නම් ඒක කරන්න පුළුවන්. ඒක නිසා මතුවෙට දෙන දේවල් වලට අලුත් නැහැ ඉන්න කතා කරන්න යන්න එපා. ඒගොල්ලෝ ගේට් ක්‍රෑෂර්ස්ලා, ඒගොල්ලෝ අන්ඉන්වයිටඩ් ගෙස්ට්ලා. ඒකෙදි බලන්න කියලා ඒ දුරුම පන්දිසාංශ කියනවා අපි ලංකාවේ ක්‍රමයට තියෙන විදිහට බර්ත්ඩේ පාටි එකක් කියමුකෝ නැත්තම් කොටහළු මේ විතරක් කියමු නැත්තම් මගුල් විතරක් කියමු අපි ඒකට ඉන්වයිට් කරන ඔක්කොටම කාඩ් එකක් දෙනවනේ. ඒක ලියලා තියෙනවා අසවල තමයි ප්‍රධානමොත්ත. එයා එන්නේ මේ වෙලාවට කියලා ඒ කාඩ් එකේ කියන්නේ කාට ඉන්වයිට් කරුවත් ප්‍රධානමොත්ත දානවනේ. ඒකට ගෙහිමියා ඒ වෙලාවට මොන්න තරම් නැහැ හිටියත් ප්‍රධානමොත්ත ගාවට යනවනේ. ඉල්ල ප්‍රධානමොත්ත ඉන්නකම් මේ වැඩ සේරම කරනවනේ. ඒකට ගෙදෙට්ට වෙනාට කතා කරන්න කවුරුත් නැහැ. ගෙහිමියා ඉන්නේ ප්‍රධානමොත්තට එක්ක. ඒකට එන නෑදෑරි කියන්න බෑනේ වා උච්චර මට එන්නේ කිව්වා මට කතා කරන්නවත් ආවේ නෑ කියලා කියන මම දැන් ඉන්නේ චීෆ් ගෙස්ට් එක. චීෆ් ගෙස්ට් නොසලක හැටිවත් භයානකයි තත්ත්වේ. දැන් චීෆ් ගෙස්ට් ඉන්නකන් චීෆ් ගෙස්ට් එක වැඩ කරනවා. ගියාට පස්සේ කියන්නේ දැන් ඉවරයි. දැන් සාමාන්‍ය ගෙස්ට්ලට යනවා. ඉතින් අන්නෙතනදී ගෙස්ට් and චීෆ් ගෙස්ට් දෙක අඳුර ගන්නවා. නැත්තම් ගෙයිමියා වගකීම් දන්නේ නැති කෙනෙක් වෙනවා. එටිකට්ස් දන්නේ නැති කෙනෙක් වෙනවා. එසපි ප්‍රයිමරි ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එක චීෆ් ගෙස්ට් කරගන්න. අනිකුත් ඔක්කොම සාමාන්‍ය කේස් ලකරේ. ඒගොල්ලොත් එන කොයි වෙලාවෙ. අර චීෆ් කේස්ගේ වැඩි ඉවර වේගන යනකම් තමයි ක්‍රිටිකල් පොයින්ට් එක. අන්න ඒක ට්‍රේස් කරන්න දන්නවනම් මේ මිනිස්සයා මම හිතනවා හොඳම මැතමැටිෂියන් කෙනෙක් වෙයි. හොඳම සයන්ටිස්ට් කෙනෙක් වෙයි. කාටවත් බෑ යාව අඳ අවුල් පාස දාන්න. අංජපජල් කරන්න ඔක්කොම කරන්නේ ඒක තමයි. මෙයා සිලෙක්ට් කරලා පස්සේ ප්‍රයොරිටි එක එහෙමම යනවා. ඒකට මායයත් බයයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අපි ගත්ත දේ සිලෙක්ට් කරගත්ත දේත් එක දිගටම යනවා. ඩික්ලෙයාර්ඩ් අරමුණත් එක්ක මුළු ලෝකෙම බයයි. ඒක නිසා අනික් අරමුණ එනවා කියන එක සුබ නිමිත්තකට ගන්න තමන්ගේ අරමුණ ගෙවි යන්න පටන් ගන්න ලකුණක් තමයි. ඒක දැනගෙන එන කට්ටියට කතා කරන්න යන්න එපා. ඒක පෙනුනට කමන්නේ බලන්න ඕනේ මේ ප්‍රයිවට් සිලෙක්ට් කරගත්ත එක තමයි. ඒ ටික ඇත්තටම අපේ ජීවිතේ කිසිම දායක සංවිධානය වෙලා නැහැ. අපි කතා කරන්නේ fully undisorganized life එක. එනේන දේවල් එක කතා කරන්න යනවා මිසක් ටීම් එකක් නැහැ. මරනකොට කිසිම අත්දැකීමක් නැහැ. එකක් කල්ලාන ගෙවෙන එක නාගීට වැඩිය මොකද්ද කියුමුලටිව් ඉෆෙක්ට් එකක් තියෙන. ඒක තමයි පෞරුෂත්වය කියන්නේ. ඒක තමයි මේ දැරීමේ ශක්තිය. ඉතින් ඒක තමයි අපි පොඩි උන්ට දෙන්න ඕනේ. උගන්ලා දෙන්න ඕනේ එකක් අරගෙන ඒක දිකේම යන්න ඕනේ එනේනේ දේවල් එක යන්න ගියොත් අත්ෙන් අත්තට පයින් කුරුල්ලත් එමිල නැහිනවයි කියලා තියෙන්නේ. ඒක තමයි සිද්ධ වෙන්නේ. මොකද ආනාපාන සතිය වඩන්නේ හොඳම වාඩි වෙනවද නැත්නම් සාමාන්‍ය සක්මන් භාවනාවක් කරන්න පුළුවන්ද? සාමාන්‍ය ආධුනිකයෙකුට කියලා දෙනකොට කියන්නේ වාඩි වෙලා තමයි. නමුත් පස්සේ ඒ ආනාපාන යාලුනාට පස්සේ ඇවිදිද්දිත් එයා එනවා. අපි හොයන්නේ යනවා නෙවෙයි. නිින්දට ගිහිල්ලා නිදිමත වෙලා ඇඳේ ඉන්නකොටත් ආනපන එනවා. කොච්චරද කියනවනම් අපි මේ හීනෙන් කීකින් බය වුණා කියලා හිතන්නේ. එතකොටත් ආනපන නිකම් එනවා. ඒ තරම් මේක පුරුදු කරන්න ඕනේ. පුරුදු කරනකොට පස්සේ හීනෙන් බය වුණා. එතකොට යාට ආනපන්නේ ළඟට එනකොට දන්නවා නිකන් ඇට් හෝම් වගේ නිකන් රිලැක්ස් නැති තැනකදී ඉතින් ඒ නිසා ක්වෙස්චන් පේපර් එකට ආන්සර් කරනකොට, ඉන්ටර්විව් එකට ෆේස් කරනකොට මොන නැතම එල්ලුම් ගහට ගියා කියලා කියන්නේ ඒ ගිය වෙලාවකදී Tamanට පුරුදු කරපු ආනාපානිය ආවොත් ෂේ. ආනාපානිය එන්නේ නැහැ අසම්බර තත්ත්වය. එයා එන්නේ ෆුල්ලි සමබර වුණාට පස්සේ. රාජකීය අමුත් එක්ක වගේ තමයි එන්නේ. අනික සියලු දේවල් වලින් කරතර නැති වෙච්චලා ආනාපානිය එනවා. ආවනම් ෆුල් ප්‍රොටෙක්ටඩ්. අපිට කරන්න තියෙන්නේ යාට පොඩ්ඩක් yes කියන එකයි අතටත දෙන එකයි පිළිගන්න එක විතරයි. හැබැයි එතෙක් එතෙන්ට එනකන් ජීවිතේ හැම වැඩකදීම ආනාපානෙට ඉඩ දීලා ඉඩ දීලා පුරුදු කරගන්න ඕනේ. ඒක හරියට මේ අපි ආරක්ෂකයේ සූර්යයක් වගේ. ආරක්ෂකයේ අන්තරයක් වගේ දුවට හුරු කරගන්න උණුසුම් වෙලාවේ ආස්වාද ප්‍රසආච කොහොමද? සීතල වෙලා ආස්වාද ප්‍රසආච කොහොමද? බඩගින්න වෙලා ආස්වාද ප්‍රසආච කොහොමද? බඩ පිළිච්ච වෙලාවේ කොහොමද? ගමනක් යන්න ඉස්සලා කොහොමද? ගමනක් ගිහලා ආවට පස්සේ කොහොමද කියලා ඒ අපි සාමාන්‍යයෙන් කරන්න බෑ කියන දේවල් තියෙනවා. හුස්ම ගන්න ආනපාන කරන්න බැරි. ඒ හැම එකෙදීම කරතයි. කරලා බලන්න ඕනේ මේ ඇඩ්වර්ස් සිටුේෂන් එකේ අල්ලගත්තා නම් ඊට පස්සේ පේනවා අපි ආනපානය තැරියට ආනපාන කවදාකවත් අපි අතහැරලා නැහැ. අපි ආනපානය අතහැරියොත් පව්. සංසාරේ කෙලස් ආනපානත් එක්ක ඉන්න තාකල් කිසිම කෙලෙසයක් නැහැ. ආනපානෙ නිතරම බලා ඉන්නවා අපේ ගෙදෙට්ට එන්න. අපේ තියෙන ජඩකමට ආනපානෙ පැත්තක දාලා වෙන වෙන දේවල් ගැන අපි මුලක් සංසිඳිලා කටයුතු කරනකොට ආනපානෙ මුසුප් වෙලා බලන් ඉන්නවා. මෙච්චර මේ මනුස්සයාට හම්බෙලා තියෙන වැදගත්ම දේ. එයා ඒක ගණන් ගන්න නැතුව එක එක දේවල් කරනවා. යෝගාවචරයක් වශයෙන් ඒක ඉන ආනපානෙ එන වෙලාවට ප්‍රධාන අමුත්‍තර කියලා පිළිගන්නේ සතිය පිටවන්න අර මේ කර්මස්ථානය කරගන්න දන්නව නම් ඒක තීරේ කවදාකවත් සතෙකුට වැඩි කරන්න බෑ. මිනිසෙකුට විතරයි කරන්න පුළුවන් වෙන්නේ. මොකද සත්තු දුවන්නේ සාජාසයට. මිනිසයාට වගේ රෂනල් මේක සිලෙක්ට් කරනවා කියලා සිලෙක්ට් කරන choice එකක් ෆ්‍රී will එකක් නෑ සත්තුන්ට. මිනිසාර තිබුණාට මිනිසයායි තියෙන මේ ස්වච්ඡන්ද භාවයේ යොදාන්නෙම කාමයට. 100ට 100ක්ම කාමයට යොදා ගන්න. මොකද ආනපානෙ එහෙම එකක් නැහැ නේ ආනපානෙ හරි නියුට්‍රල් නේ. ඉතින් මේ නියුට්‍රල් දෙයකට දාලා ඒක බහුලීගත කරලා තියාගත්තා නම් ආනපානෙ කාදාකත් අපි අතහැරලා යන්නේ. කියලා තියෙනවා දී ඇතර ගියත් හුස්ම ගැන තමයි කල්පනා කරන්නේ. පුල් ගෑවත් මිරිස් නැබරුවත් නෑවත් කෑවත් බීවත් ආනපානෙ තියෙනවා. අපි අපි කියන ඡටකමට ජඩකමට ඒක ගැන අනුසලක හරිනවා. ඒක ඒකට කෙලස් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ආනපන තියාගෙන ඉන්න බෑ. ආධුනිකයෙකුට දෙනකොට අපි කියන්නේ ලේසි වැඩේ තමයි සාමාන්‍යයෙන් ඉඳගෙන කුරුදු කරන්න කියලා. ඊට පස්සේ අනෙක් ක්‍රියා වලට ගෙන යන්න පුළුවන්. එහෙනම් ආනපානේ ආනපාන සතිය ඉස්සල්ලා විස්තර කරේ අර හිතේ ස්වභාවය එළිය ගන්න ටික ටික කෙනෙක් ඔක්කොම අනිත් කර කර අපිට යනකම් ඒක කොහොම කරන්න ඕනේ කියලා. එතකොට ආනතුලනේ කොහොමද ආනපාන සති භාවනාව මාර්ගඵලයකටත් පත් වෙන අවශ්‍ය කෙනෙක් කොහොමද ආනපාන සති භාවනාවට සම්බන්ධ වෙන්නේ? ආනපාන සම්පූර්ණ ගෙවුනට පස්සේ මාර්ගඵලය තමයි. ආනපාන තියෙනකම් මාර්ගඵලයකට යන්න බෑ. සබුරුම් භාෂාවෙන් කියනවා පාරි වරුණාට පස්සේ ගම කියලා නිකන් උපහැරගෙන කියනවා. තියෙනකම් පාරේ ඵලයන්. දැනනකම් ආනපන කරපන්. ඉවරෙච්ච තැන එක්ක රූප ලෝකේ එක්ක මාර්ග ඵලයක් තමයි. ආනපනේ අල්ලන්න කියලා තියෙන්නේ අපි ආනපනේ gedර ගෙනියන්න නෙවෙයි. ගෙවන ගෙවන හැටි ගන්නයි. ගෙවුනට පස්සේ තමයි වැඩේ පටන් අරගන්නේ. ඒ කියන්නේ භාවනාව පටන් ගන්නවා. විපස්සනා පටන් අරගන්නේ ආනපනේ බලන්නේ සම්පූර්ණයෙන් ගෙවුනට පස්සේ. ආනපනේ පේනකන් අපි තාම ආධුනිකයෝ. අපි තාම මේ ඩ්‍රයිවිං ඉගෙන ගන්න මිසක ගමනක් යන ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයි. මම ඩ්‍රයිවිං ඉගෙන ගන්නවා. එල්බෝඩ් ගහගෙන හැතැම් හතරක් ඇතුළත ඇවිදිනවා. ඊට පස්සේ ගමනකට ඩ්‍රයිවර් වෙන්නේ ඒක ඉවරනට පස්සේනේ. ඒ නිසා ආනපනේ පිළිබඳ උගව දෙනෙක් ඒ වැරදි අදහස තියෙන ජීවන අදහසක් නෑ. ඒගොල්ලන්ට ඕනේ දිගටම ආනපනේ තියාගන්න. නැති වෙච්චාම පශ්චාත්තාප වෙන්න තරම්. ඒක පොඩි පොඩි ළමයි ටික කර කරලු අවුරුදු දැන් මොන්ටිසෝරි පන්තියකට එන අවුරුදු 5 වගේ ළමයින්ට ළමයි ටික කර කරනකොට ටීචර් සතිපාසල දාන්න කෙනෙක් ළමයින්ට හොඳට වාඩි වෙන්න කියලා බෙල් එක ගහලා තැම්පත් වෙන්න කිව්වා. ඊට පස්සේ ළමයි කියවලු කොහොමද කොහොමද ඒක එක ළමයි කිව්වලු මට මේ ඉඳගෙන ඉන්න බර වැටුණා. හුස්ම වැටුණා. ඇඳුම් වල පිම්බි මෑකිලි වැටුණා. ඒක ගැන ළමයි කිව්වලු මට මොනවක්වත් වැටෙන්නේ ඉතින් ටීචර්ට අහලා පොඩි ළමයෙක් ඉතින් ගණන් ගන්න දෙයක් නැහැ කියලා පහුවෙන්දත් ඒ එක්සර්සයිස් එක කරනවා බලන්න ගැළවි ළමයාද. ටොප් එකට වාඩිලා ඉන්නවලු. ඒත් කියනවලු මට මොනවක්වත් වැටහෙන්නේ නැහැ කියලා. තුන්වෙනි දවසේත් එහෙම කරපස්සේ කිව්වලු එහෙම නෙවෙයි ඒ වෙලාවේ ඒ වැටෙන්නේ නැති උනට කමන්නේ ඒකට මම පුළුවන් ද බලන්න හුස්ම තියනවා කියලා බලන්න. බැලුවොත් පේනවා කියලා බැලුවොත් පේනවා කියලා. හොඳයි දැන් බලන්න ඒක. ඒක තමයි බලන්නේ ඊට පස්සේ ආයෙත් නොපෙනියනවා. ටීචර්ගලෝ ආ දැන් හරි ඒක තමයි වෙන්න ඕනේ ආනපන දගල නොදී. ඒ ටීචර්ගලෝ ඕක තමයි ඉස්සෙල්ලම දවසේ තුනේ. ඉතින් මොකද ඕකේ තියෙන අලුත් දෙය කියලා හොර. වැඩි හිටියන්ට කොහොම රක්කත් තේරෙන්නේ නැහැ. අර පොඩි ළමයා කියනවා ඕක තමයි ටීචර් ඉස්සෙල්ලම දවසේ තුනේ. ආනපනේ බල්ලා ගෙවන්න ඕනේ නැහැ. කියන්නේ ඔක්කොම මොකද නැත්තම් හොඳයි. ඉතින් ඒක කියලා ඒ අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකදී ඇටලිටේ ඉතන පුහුණුකට ඒ හාමුදුර කෙනෙක් කියනවා මේ වගේ වෙලාවක එළමයා පටල වැවුවා නම් ඉවරයිනේ ජීවිතේම ඉවරයි. ඊළමයට කිව්වොත් ඥානපනේ බලන්නම ඕනේ කියලා මොනවා හරි ලණුවක් දුන්නා නම් අර අවුරුදු පහේ ළමයෙකුට දින හදියක් දෙන්නේ ලණුනේ. ඊළමයට හරි පිරිසුදු මනසක් තියෙන මේ හොඳට වාඩි වෙනකොට මොකුත් වෙන්නේ නැහැ ඉවරයි. ඒක ඒ කියන්නේ හොඳයි ඒක කෙලස් නැත්තන පුළුවන් තරම් ඉන්න බලන්න කියලා. ඊට පස්සේ ආනාපානේ දාලා ආනාපානේ ගෙවලා දැන් හොඳයි කියනකොට එළම යන ටීචර් ඕක තමයි ඉස්සරම දවසේ තුනේ. ටීචර් හොල්මන් නම් ළමයට හොල්මන් නැහැ. මේක හරි ලේසි මුස්ලිම් ළමයි එක. මේක හරි ලේසි කතෝලික ළමයි කියපු ගමන් ටක් ගන්නකොට අල්ලනවා. මොකද අපේ වගේ අර එක එක මති මතාන්තර නැහැ. ඒ නිසා ගෙවා දාන ක්‍රමයකට අපි දැන් භාවනාව කියලා එකක් අල්ලා ගන්නවා. මූල කර්මස්ථානය කියලා එකක් අල්ලා ගන්නවා. ඒක නැතුණයි කියලා හඬනවා. ඉතින් අපි ඉල්ලුවාට ලැබෙන්නේ නැහැ. නැති බව ඔය ස්වභාවික දෙයක් නම් අපිට තියෙන ඇති දේ බලන එකනේ. ඒක කරන්න බෑ. ඒක කරන්න බැරි වෙන්න හේතුව දැනුම වැඩි. ඔළුව පුරවගෙන ඉන්නේ එක එක જાතිවලින්. ඉතින් මේකේ භාවනා කියන අස්කරණ එක තමයි. අස්කරණ මොකක් හරි දීලා. දීලා ඒක ඉවරනකම් බලන්න කියලා. හොඳට පිං ඇති ඇත්තන්න පටන් ගන්නකොටම පේන්නේ මොනක්වත් පේන්නේ නැහැ. ඒක ප්‍රමෝට් කරන්න බය වෙන්නේ නැතුව පාලුකමක් තනිකමක් නෙවෙයි. මේ හොඳටම හිත ඒකෝදි භාවයට පත් වෙලා තියෙන්නේ ඒ මොනවත් නැති එකම පවත්න්න කියලා කියලා දෙන්න ඊට වැඩිය භාවනා කරපු කෙනෙක් එපා. එයාට කියලා දෙන්න. පොතක් බලලා කදාකත් වැඩේ කරන්න බෑ. ඒ නිසා මේක අධ්‍යක්ෂක කෙනාගේ කතාව වෙනස්. පේන්නේ නැති වෙනකොට මොනවද කරන්න ඕනේ කියන එක අර තමයි මම කියන්නේ. මොනවද පේන්නේ නැද්ද දැන් මොකද කරන්න ඕනේ කියන්නේ මම යගේ වැඩ. ඌට නිකන් ඉන්න බැරි එකේ. එහෙම කියවම තේනවා. එහෙනම් පේන්නේ නැති වෙලා තියෙනවා. හැබැයි අපහොත් ටික වෙලාවක ඉන්නේ. ඒක නෙවෙයිනේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ වෙන්නේ පේන්නේ නැති දැන් මොකද කරන්න ඕනේ කියන්නේ. උන්නේ අහන්නේ කාට තමයි මම කියන්නේ. ඔතන self centered ප්‍රශ්න නැත්තම් මම ඇවිල්ලා ඉන්න බෑ. යා මොකක්ද ප්‍රශ්නයක් අහන. ප්‍රශ්නේ හදනවා. ඔය විතර හොයනවා හුස්ම. ඒ ඉන්නේ හොයන එක තමයි කෙලස් කියන්නේ. කෙලස් ආවයි තේනවා. ඊට පස්සේ ඉන්නේ දිග කතාවක් තියෙනවා. ෆැබ්‍රිකේෂන් බහින කතා මොකක්ද නැතුව දුන්නාට පස්සේ ඒක ප්‍රශ්නයක්. මොකක්වත් නැතිකම. අන්න එතකොට තේරෙනවා මමයා කියන්නේ කවුද මාන්න කියන්නේ මොකද්ද තණ්හාව කියන්නේ මොකද්ද කියලා දීලා ප්‍රශ්නේ අහනකොටම සාකෑස්ටික් ඒකේ තියෙන්නේ හරි ජෝක් එකක් තියෙන්නේ අපිට ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න බෑ. ප්‍රශ්නයක් තිබුණොත් මට අයියා වෙන්න පුළුවන්. අක්කා වෙන්න පුළුවන්. කුඳුන වෙන්න පුළුවන්. ඉතින් නිකමට හිතන. එතන පන්තියකට කවුරුහරි ටීචර් කෙනෙක් යනවා. උගන්වන ළමයි එක්කෙනෙක් කර නැත්නම් ටීචර් මොකදේ? ඉස්පිතාලේ යනවා වාට්ටු එක ලෙඩෙක් කරනවා කොහොම ලෙඩ හනිනවා. මොකද දොස්තරට වෙන්නේ? නඩුකාරය ඇවිල්ලා බෙන්ච් එකේ වාඩිනවා කෑ ගහලා කියනවා පොතෝල් කගෙනවාට ඒක නඩුවක්වත් නැහැ කියලා මොකද වෙන්නේ නඩුකාරයා අන්න එහෙම ජීවිතයක් බුදුහාම වෙන්නේ නමුත් දැනගන්න ගුරුවරු තමයි ළමයින්ට ප්‍රශ්න ඇති කරන්නේ ડોක්ටර්ස්ලා තමයි ලෙඩුන්ට ප්‍රශ්න ඇති කරන්නේ නඩුකාරයෝ තමයි මිනිසුන්ට නඩු හදන්නේ මොකද ඒගොල්ලෝ නැතුව ජීවත් වෙන්න බෑ මුළු පොලිසිය එකම ගවර්න්මන්ට් එකේ තියෙන ඔච්චරයි වෙන ප්‍රශ්න නැති වුණොත් බිස්නස් නැහැ. ඉතින් බුදුජානනාදී අපිට කපලා වෙන්න මෙන්න තැනක් තියෙනවා පිරිසුතන. ඵලයන්කෝ ගිහිල්ලා බලපංකෝ ගිය ගමන් ප්‍රශ්නයක්. දැන් මම මොකද කරන්නේ? දැන් මං දැන් මම යාට මොකද්ද කරන්න වෙන්නේ? ඒතර වෙනවා මම යාට ප්‍රශ්න නැතුව ඉටිටියල් එකක් නැතුව දෙයක් නැතුව ජීවත් වෙන්න බෑ. එයා එතකොට බේස් එක නැතුව යනවා. ඒක අපි දවස පුරා මොකක් හරි අල්ලගෙන අල්ලගෙන ඉන්නවා. එයා බේස් කරන්න. ඒකට පදනමක් දෙන්න. ඒ පදනම තමයි පෞල් ජීවිතය කියන්නේ අපි සමාජ ජීවිතය කියන්නේ මම කියන්නේ කවුද කියලා අපි මිනිසුන්ට පෙන්වන්න හදන දේ මිනිස්සු අපිට තෑගි දීලා අපි වන්දනවනේ. ඒක තුලම මමයට හොඳට පොහොර තියෙනවා. නිකන් තනි වෙලා මම දැන් මෙතන වෙන්න මමයට කරන්න දෙයක් නැහැ. කොහොම ඉක්මනට දෙන්න යන්න පුළුවන්. ඒක ඒකට සයිකියාට්‍රික් සිටුේෂන් එකක් එන්නේ. මෙන්ටලි ඉම්බැලන්ස් එකක් යනවා. එයා එයාට බෑ ප්‍රශ්න නැත්තම් ජීවත් වෙන්න බෑ. ඒකෝ ෂිසොෆ්‍රීනියා, ඒකෝ බයිපෝලා යනවා, ඒකෝ පැනික් යනවා, ඒකෝ ටෙන්ෂන් යනවා. ඒ නිසා තැහෙන ප්‍රශ්න ටිකක් ඕන මිනිස්සුන්ට ජීවත් වෙන්න නැත්තම් නැත්තම් ඒ මිනිස්සේ කවුද? ඉතින් හිතේ අපේ හිතෙන් තරම් කල්යන්නේ නැහැ. මේ අරමුණක් නැත්තෙන්ද ගෙනියන්නේ. නමුත් එතෙන්ට යන්න අපි ලෑස්තිත් නැහැ ගියාට පස්සේ අපි විශ්ින් ප්‍රශ්න දාගන්න. අපි විශ්ින් ප්‍රශ්න දාගන්න දැන් මම මොකද කරන්නේ? එහෙනම් මම යාට ජොබ් එකක් හොයනවා ඊට පස්සේ. මම යා ජොබ් එකෙන් අස් කරලා. දැන් ඒකම අපි අයිතිවාසිකම් නටන කරන එහෙම වෙන්න බෑ මම යාට ජොබ් එකක් ඕනේ. ඉතින් පවුනේ අප්පා. කියලා ආවට පස්සේ කියනවා බලන්න ටෙන්ෂන් එකනේ ආයෙසරයක් ආයෙ ෆ්‍රස්ට්‍රේෂන් නේ ආයෙ ඉතින් අමෝ එතෙන්ට ගියාට පස්සේ මේ ජීවිතේන ලොකු භයානක දෙයක් තමයි අර පැත්තට ගියාම අමෝ විහිළුවක් තියෙන එක. සම්පූර්ණ මිනිස්සු මේ අනුන්ගේ ඇස්වලනේ ජීවත් වෙන්නේ. ඉතින් යා මොකක් හරි ක්‍රමයක් හොයා ගන්නවා අනුන් කුප්පණ්ඩ. වීඩියෝ වලින් කරන වැඩ ගන්නවනේ මොකද? චර්තන. ඊටදී හරි කැතයි අපේ හිත. මේ මීඩියා වලට වැඩිය ඔය ජඩ ජාට ජාවාරම් කරන ඔක්කොම මෙදී කැත හිතක් ඇතුලේ තියෙන්නේ ඌ බලනවා මොකක් හරි වලියක් තියෙනවා හරි සතුටින් ඉන්නවා. ඒක එක්ස්ප්ලොයිට් කරන කැපිටලයිස් කරගෙන මුල වලියක් නැති කරලා දුන්නාට පස්සේ බුදුහාමුදුර ඇවිල්ලා මේක කරකොලත් ඇරියා වගේ හරි ප්‍රශ්න. මොකද ප්‍රශ්න නැතිව. ෆ්‍රික්ෂන් එකක් නැහැ. ඒ නිසා ඒක ඇට් හෝම් වෙනකන් යවන්න. ඒක තමයි නෝම් එක වෙනකන් අරින්නේ. ඒක තමයි මගේ මැජොරිටි සිටුේෂන් එක ඒක වුණොත් මට මේ මත්තට ආයෙ මොකක්වත් අහන්න දෙයක් නැහැ. ඒක තමයි පුරුදු කරන්නේ. මෙතෙන් යන්න බැරි නෑ. නමුත් ඒක ෆැමිලියරයිස් කරන්න බෑ. ඒක ජස්ටිෆයි කරන්න බෑ. ඒකට ෆැසිලිටේට් කරන්න බෑ. මොකද අපේ මොනස මනස සෞතු කරලා තියෙන මේ අධ්‍යාපනයේ. එක එක දේවල් දාලා what the next. ඒක තමයි අර වලිගේ ඉඳි බහනවා වගේ. දුවනවා කෙලවරක් නැතුව දුවනවා කොහෙද වන්දන්නේ. ඒක දුන්නත් ඉන්න බෑ. එතන අපි fear of freedom තියෙනවා. freedom එකට හරිම බයයි. ඒ ජෝන් මන්ස් ලියලා තියෙන පොතක් fear of freedom කියලා. එහෙම නැත්නම් fear of unknown කියලා. මේ ධර්ම ශේෂ්ත්‍රයේ ප්‍රශ්න ටිකක් ඇති කරන ඒකේ රජා වෙලා ඉඳ තමයි අපිට ඕන වෙලා තියෙන්නේ. ඒකේ අයියා වෙලා, ඒකේ අක්කා වෙලා, ඒක මුතුනා වෙලා, ගරු වෙලා ඉන්නවනම් කන්න බොන්න ඕනේ නැහැ. ප්‍රශ්න නැත්තම් හරිම දල් ජීවිතේ. ඉතින් භාවනා කරන්න දෙන්නේ නැහැ කවුරක්වත්. මොකද ඉක්මනට අර ප්‍රශ්න ටික නැතිලා යනවා. ඒකට හරි බෝරින්. ඒ කියන්නේ එච්චරම එච්චරම මේ භාවනා ක්‍රමේ සහ බුදුරජාණන්ගේ ඉගැන්වීම එච්චරම ප්‍රායෝගිකයි. අපිට ඒක දරා ගන්න බැරි තරම්. ඉතින් ඒක මේ අපි කෝ පටාචාරා වගේ දුකින් බරිත වෙච්ච කෙනෙකුට ඒක ලොකු සාන්තියක් තියෙනවා. සෝපාකට ලොකු සාන්තියක් තියෙනවා. අඟුලිමාල ලොකු සාන්තියක් තියෙන මොකද ඒගොල්ලෝ හොඳටම සංසාර දුක දැක්කම නියුට්‍රල් කියන්නේ ලොකු උත්තරයක්. අපිට නියුට්‍රල් කියන්නේ boring, pale, monotonous, fearful, uncertainty. ඒ නිසා අපි we are searching for questions. friction. වැඩිම මකරේකෝ කාටද ප්‍රශ්න දානවා. නැත්නම් ප්‍රශ්න කරන අනුන්ට කී කී ඇවිදිනවා. ඉතින් බලනකොට ලෝකේ ඇස්සටම දුක කුල් පැටව වගේ නෑ බලල් පැටව වගේ. එක එකටවත් පේන්නේ නෑ මොනවද වෙන්නේ කියලා ඔහේ ඇවිදිනවා. අවදි වෙලා නැති හින්දේ ඉන්න නැත්තම් කට්ට ඇතුලේ ඉන්න කුකුල් පැටව වගේ ඇස්සටම ඇති බලු පැටව පූස් පැටව වගේ මහා ලොකු පඬිත කතා කර කර ඉන්නවා. හැබැයි කිසි කෙනෙක් දන්නේ හිතේ ප්‍රශ්නයක් නැතුව අරුණක් ඇවිත්ලා මොකද්ද කරන්න ඕනේ ඒක තමයි හොයා යායුතුතන කියලා පේන්නේ. ඒක ප්‍රශ්නයක් වශයෙන් අපිට පේන්නේ. ඉතින් කොච්චර අපි භාවනා කරනකම සාකච්ඡා කරන්න වෙයිද? මේක හිතට වද්දලා. නැති දෙයක් නිසා නෙවෙයි. අපි ඒක දිහා බලන්නේ වපරහෙන්නේ. අනේ පැත්තට හරියට දුන්නොත් මේ ඒක හරියටම අල්ලන්න පුළුවන් ඔය මේ ජීවිතේ මුල් කාලවල කියනවා නර්වස් සිස්ටම් එක හැදෙන වෙලාවේ නියුරෝප්ලාස්ටිසිටි වැඩිම වෙලාවනේ. ඉතින් ඒ ළමයා අවුරුදු 17 18 වෙනකොට අපි ඔළුවට දාලානේ. ඔබ දොස්තර කෙනෙක් යන් සිවිල් සර්වන් කෙනෙක් යන් ස්ටේෂන් මාස්ටර් කෙනෙක් යන් කියලා. ඉතින් ඌ දුවන වලිගේ දිගිබ්බ හනවා. ගියාට පස්සේ වෙච්ච දොස්තර කෙනෙක් නේද ජොබ් එක. දැන් මොකද්ද ડોක්ටර් කියලා කියන්නේ PhD එකක්ද තියෙන්නේ? මෙඩිකල් ડોක්ටර් නෙවෙයි. අහන අහන ડોක්ටර්ලා ඕන කෙනෙක්ගෙන් උන්ට තියෙන කරදර. දොස්තර වෙනවා හරි අමාරු. ඉන්න දොස්තරලා ඉන්නවා. හැම කෙනාටම ඉසිකක්කු. මම හිතේ දොස්තර වුණොත් කොහොමද ලෙඩ වෙන්න බෑ කියලා. මම ඉස්සර හිතේ දොස්තර කෙනෙකුට ලෙඩ වෙන්න අයිතියක් නැහැ. එහෙනම් කොහොමද අපිට බණ කියන්නේ? එන්නේ ලෙඩ වෙන්න බෑ කියලා. බලන්න උණ්ඩ තියෙන ලෙඩ අපිට නෑ මොකද කොයි එකාගේ ලෙඩ දොස්තරයා කියන්නේ දාන්නේ. වෙනකන් හරි අමාරු. උනාට පස්සේ ඒ මල වාතයක් එන්නේ. මම දැක්ක එක දවසක් අපි ලොකු සංසෙත් එක ගිහිල්ලා ලංකාවේ ඉන්න හොඳම කම් පරීක්ෂා කරන දොස්තර. ඉතින් මිනිහාගේ වැඩේම අර කැතුලට කනට දාලා බලන එක තමයි. ඒකේ ලෙඩක් තිබුණොත් උට ගාණක් හම්බ වෙනවා. ලෙඩක් නැත්තම් අප්සෙට්. ඉතින් ඒක බලලා බලලා බලලා මට දුන දුටේ ඉඳලා හැන්ද වෙනකම් ඕක බල බල ඉන්නකොට පිස්සු නැතුව ඉන්නව පුදුමයි කියලා. ඉතින් හැන්ද වෙනකම් ගියම කන බැලුවා. ආයෙත් ආයෙ කන බැලුවා. අපි කොන්නෝකේෂන් එකට ගියා. ගැරෝ 3000 කරක් විතර ඩිග්‍රී ගන්නවා. ඉතින් චාන්සලර් ඇවිල්ලා ෂේක් හෑන්ඩ් කරනවා. thank you කියප මල් මලක් දානවා. ආයෙ ෂේක් හෑන්ඩ් කරනවා. thank you කියනවා. ඉතින් මම එක ගෙදර ගියාට පස්සෙත් මම මේක කර කර ඉන්න ඇති. ඒ මේක එක දිගටම 3-4000ක් කරනකොට මල විකාරයක් නෙමෙයි. එකම දෙයට අපි නිකන් අර ගිනි පික්ස්ලා වගේ පුරුදු කරලා. ඒක නිසා අපි මේ ට්‍රෙන්ඩ් එක කඩන්න ඕනේ. කන්න මොකක්වත් නැතුව ඉන්නේ. අපිට කොහොමද හම්බ? ඒ මොනක්වත් නැතුව නිකන් ඉන්න ගියාම අපි නිකමෙක් වෙනවා. ඒකට අපි කැමති නැහැ. අපි හිතන්නේ ඒක ඥානයක් කියලා, අපි හිතන්නේ ඒක විවේකයක් කියලා, අපි හිතන්නේ ඒක සම්පත්‍තිකර අවස්ථාවක් කියලා. අපි හන දෙන්නවත්. ඒක තමයි අපේ තියෙන ප්‍රශ්නේ. සානදේ කනේ කලන්දු පැත්තයි අගුණ පැත්තයි නිතරම දකින්නා දැනගත් අකුසල විපාකයක් එන්නේ දිනේ මේ මාසෙ. ඒ කියන්නේ මනස ඇස් දොස්තර බලන්නකො. ඔව්. ලලු නිකන්. මට පුදුමාකාර hina යනවා. මීමන්ස මොන තරම් අකුසලයක් කරලාද? ලිට වෙච්චි කන් බලන එක තමයි යාට ගාණක් හම්බ වෙන වැඩි. ඉතින් ගාණක් හම්බ කරගන්න එපා යප්පා. නැත්තම් කන්නේ කොහොමද? ඉතින් ගිහිල්ලා අරක දිහා වැළව තිබ්බා. ලිට නැත්තම් සොරි. දැන් අපි ගිහලා මෙඩිකල් ටෙස්ට් එකක් කරන්නකො කිඩ්නි එක බැලුවා ගල් නැහැ. හાર્ට් එක බැලුවා ගහන්න වැඩ කරනවා. පල්සස් උන් දානක් තියෙනවා අප්සෙට් නේ. කොතන ගරි කලක් තියනවා කිව්වොත් අන්න ටෙස්ට් එක සාර්ථකයි. ඔන්න හાર્ට් එකේ මොනවා හරි අමතර ගමනක් තියෙන ඔන්න ලෙඩි වැඩි සාර්ථකයි. ඔන්න ප්‍රෙෂර් වැඩි කියනවනම් සාර්ථකයි. ටෙස්ට් කරනවා මුකුත් නැහැ. ලෝකේ EEG e හොයාගත්තට පස්සේ කවමදාකවත් හොයාගෙන නැතුළු ECG නිල්ලලා. හැම කෙනාම ECG කරනවා. ඉතින් ඒකෙන් අර විශාල પરම්පරාවක් ජීවත් වෙනවා මිසක් ඒ වගේම ඉස්සර ඉස්සර ප්‍රෙෂර් බලන්න පොලිමේ යන්න බෑ. දොස්තර ලාවට යන්න බෑ. දැන් වගේ නෑ. ඉතින් ගියාම අර පොලිමේ ඉනකොට ප්‍රෙෂර් නගිනවා. ඉතින් හැම කෙනාටම ප්‍රෙෂර්. ඒ දොස්තර දෙනවා වේතක් දීපු ගමන් සදා සොත්ති හැමදාම බේත් බොන්නවා. එකෙක් කරපු දේ දොස්තරලගේ යනකොට ප්‍රෙෂර් බැලුවා. යන්න ගිහිල්ලා ආපහු යනකොට ප්‍රෙෂර් බැලලා. දොස්තර ගාවට යන්නේ නෝට තියෙන ප්‍රෙෂර් එක දැක්කම යනවා. ඒකට කියන වයිකෝත් සින්ඩ්‍රෝම් කියලා එහෙම එකක් තියෙනවා. සෝ ඒකෙන් ඉතින් ඒගොල්ලෝ බලන්නේ එක සැරේට. මෙහෙම. බලන්නේ බලනකොට ඒක එක සැරේට ඒ රීඩින් එක බාර ගන්නෑ. උදේසරයක් උදේසරයක් බලලා ආයෙමත් සරයක් එන්න කියලා ඒ වගේ. මේ දැන් තියෙන්නේ ඔය ෆෝන් කෝල් ෆෝන් එකේ ෆෝන් එකේ අර අත තිබ්බ ගමන් ප්‍රෙෂර් එක බලන්න පුළුවන් නේද? බලන්න එතකොට පේනවා මේ ප්‍රෙෂර් කියන එක ලෝක කුණු හරපයක්. එහෙම ස්ටෑන්ඩඩ් එකක් නැහැ. දැන් ඉන්දියාවේ ඩයබටික්ස් වලට 140 තිබ්බේ. රාජ්‍ය ගත්ත තීන්දුව 120ක් ඩයබටිස් කියලා වහගත්තා. ඒකෝට බර ගන්න ඩයබටිස් කාණ්ඩයට ගියා. මේ ළඟ 110ට බැස්සුවා. දැන් මුළු ඉන්දියාවටම ඩයබටිස්. ඉතින් pharmaceutical industry හැමදාම government එක අපි 95 කර මේක 90 කෙරුවොත් මොකද? 100 කෙරුවොත් මොකද? මේ කුණු හරක දිහා බලන්න මේ අනිත්‍ය ලෝකේ වෙනස් වෙන ලෝකේ ස්ටෑන්ඩඩ් ක්‍රයිටීරියන් එකක් දෙනවයි කියලා කියන්නේ අලු ගෝසු වැඩක්. ඒක ලංකාවේ දැන් ડોක්ටර්ලා කියන්න පටන් ගත්තා. ලංකාවේ ડોක්ටර්ස්ලා උච්චකල් කරවන්නේ හිටියා. ඉතින් කියන්න පටන් අරගත්තා. ඊට පස්සේ කොහොමද කොහොමද මිනිස්සු ස්ටෑන්ඩඩයිස් කරන්නේ? කොහොමද normal pressure කියන්නේ මොකද්ද? normal diabetes කියන්නේ මොකද්ද? blood sugar නෑ. එක්කෙනෙක්ගේ මිස්ටර් එක ගොඩාක් කල් බලන්න. බුදුජානකසේ දේශනා කරේ කම්මං සත්‍ය විභජති යද්දම් හීනක් අනිච්චා. කර්මානුකූලව සත්‍ය වෙනස් වෙනවා. හොඳ නරක විදියට. මේ ඔක්කොටම එක මෙෂර්මන්ට් එකක් දානවා කියන්නේ අන්තික මනින්නේ මැෂින් යන්ත්‍රයකින්. ඉතින් යන්ත්‍රයේ කොහොමද කැලිබ්‍රේට් වෙන්නේ? ඉතින් ඊට වැඩිය තමන් හොඳට එක දණක ඉඳලා අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාට පස්සේ දැන් මොකද මනස වැඩ කරන හැටි පොඩ්ඩක් බලන්න. මොනම මොනම ඉවෙන්ට් එකක්වත් නැහැ. මොනම අරමුණක්වත් නැහැ. එතකොට මනසට මොකද වෙන්නේ? සීදීනස වෙනවා. ඒකට කියන්නේ epistemological suicide කියලා. 100%ක්ම අනබයින් අතර වෙලා ඒක එහෙමම ඉන්න හිතනවා කියලා කියන්නේ knowledge wise suicide. නිකමෙක් වෙනවනේ. ඒ තරම් අපේ හිතට කෙලස් තියෙනවා නැත්තම් ජීවත් වෙන්න බෑ. යන්ත්‍රයේ දුවන්න කෙලස් තියෙනවා. බුදුජානනාංශ පෙන්නනවා කෙටි ක්‍රමයකින් කෙලස් නැත්තම්කට දාන්න. ඒක කොච්චර බය වෙනවද? කොච්චර ඒකේ මනස තැති ගන්නවද? මොකද මේ කෙලස් කියන නෝම් එකේ තමයි මැෂින් එක දුවන්නේ. ධානයකොත් කිසිම ආගමක ඒ බුද්ධ ධර්මයෙන් පෙන්නපු ඒ රැඩිකල් වාදී ක්‍රමයට කිට්ටු කරලවත් නැහැ. ඒගොල්ලෝගේ දෙයයන්ාංශ බොහෝ සුද්ධ කරයි. එහෙම නැත්නම් ලබනාත්ම සුද්ධ වෙයි. මේ තමන්ගේ එකක් දෙන්නේ නැහැ. තමන්ට කරන්න පුළුවන් එක බුදුන් කියන්නේ මේ සුද්ධ කරනවා කියන එක මේ දැන් කරලා පෙන්වන්න පුළුවන්. කිරුවට පස්සේ පුළුවන් දෙක ඇක්සෙප්ට් කරා. ඒක ඇප්‍රීෂিয়েට් කරා. ඇප්‍රීෂিয়েට් කරන්න අපිට නොලෙජ් එක ඕන කරා. බුක් නොලෙජ් එක අයින් කරන්න ඉතර වෙලා යන හැම හුස්මක්ම ප්‍රශ්වාසයක් අවසානයේදීම සම්පූර්ණ නැත්නම් කොහොමදත් යනවද? අනිවාර්යයෙන්ම යනවා. නමුත් එතෙන් යනකොට හිතට මොකද වෙන්නේ? ඉතින් ඊගාටනේ කල්ලන. ඉතින් අන්නේ ඒක එක එක එක පුරුදු කරලා පුරුදු කරලා බැලුවොත් හැම තැනම තියෙන මේ මේ ලෑලි දෙකක් වර්ධලා තියෙන්නේ. ඒකල පොලිෂ් කරාට පස්සේ තනි ලෑල්ල වගේ නෙපෙන්නේ. ඒකට මේවා මේ ඇලි පද්දලාන ගහලා තියෙන්නේ. ඉතින් ඒකට බලන්න දැන් මෙතනින් කුණු ටිකක් අරගෙන අතු ගාන යන අර කෙලවරට මේක පොලිෂ් එක නිසා දූවිලි ටික ඔක්කොම පිසගෙන යන්න පුළුවන්. ඔව් කවදා හරි මේක විඩා වුණයි කියලා හිතන්න. ඒකට දූවිලි අතු ගන්නට ඔක්කොම අර ඇතුළට වැටෙනවා. කොයි වෙලාවට යව දූවිලි වෙලක්. මේ වගේ දැන්. දැන් යහපත් ගල්ඩොල් කොටට යන්න බලන්න. ගිහින් අතු ගන්න කොයි වෙලාවෙත් ඒකේ කෙලස් තියෙනවා. කසල තියෙනවා මොකද අතරමැද විදව් වෙලානේ තියෙන්නේ. ඉතින් මේක වගේ තියෙන තමයි අපි හිතන්නේ ඉන්නේ ජීවිතේ. එහෙම වෙන්නේ නැහැ. ටික කාලයක් යනකොට මේක විදව් වෙනවා. පිරමිඩ් කියන්නේ ඈත් වෙනවා. ඈත් වුණාට පස්සේ හැමතැනම කෙලස්. ඉතින් මේක තියරිටිකල් මැක්සිමිටි. එහෙම හිටින්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ මේක තිබ්බත් මේක මේ ආටිෆිෂියලි ලං කරලා තියෙන මෙහෙම වුණොත් අතරමැද කෙලෙසින වගේ ආශස් ප්‍රසාර දෙකක් නැදැන්න තැනම ඉඳසක් තියෙනවා. ශබ්ද දෙකක් නැද, වේදනා දෙකක් නැද, හිතිවිලි දෙකක් නැද. අන්නේ හිතසේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන්නේ. ආනපානයි නෑ. ආනපාන ගෙවිලා ප්‍රසවාසය ගෙවිලා ආශ්වාසයත් ඇතුළත අතරමැදින හිතසේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන්නේ. ඒකට පුරුදු කරන්න ඕනේ මේ ඉන්ද්‍රියයන්ගෙන් අයින් වෙලා ඉන්ද්‍රියන් අහුවෙන්නේ නැති තැන gedera ගියා වගේ දැනෙන්න භාවනාව පුරුදු කරන්න. ඒක නිකන් මේ අපේ ලෝකයේ තියෙන සාමාන්‍ය දැනුමට විරුද්ධව යන ගමනක් ඒකේ තියෙනවා. ඒක මේ 100ක් ලෝකයෙන් කරන්න ඕනේ නැහැ. තමන් අර මම දැන් මෙතන කියන එහෙම නැත්නම් සතුටුමත් චිත්තක්ෂණයට ගියාම අපි ලෝකෙන් කොහොමඩක්වත් අයින් වෙලා වර්තමානට ගන්නවා හිත. ඒකෙන් ආනාපාන ගන්නවා. ඒකෙන් ගන්නවා ආනාපානයේ తත්‍ර මැද තියෙන හිදස්. ඒ කියන්නේ thin slicing of time කියලා කාලේ ඉතාලම තුනී පතුරට කැපුවාම හරියට කෑලි තියෙනවා මොකුත් නැති කෑලි. ඒක එන්නේ එන්නේ එන්නේ ක්‍රමික හොයන්නේ. අන්න ඒක දිගේම ගිහිල්ලා නැති තැනට යනකම් ගියොත් අපිට පුළුවන් ඒතකොට ඥාන විපස්සනාට හොඳටම හිත වැටිලා. දැන් භාවනා විශ්ින් භාවනා කරන්න පටන් ගන්නවා. ඉතින් යනකම් අපි පොඩ්ඩක් ෆැසිලිටේට් කරන්න ඕන තල්ලුවක් දෙන්න. දැන් අපි වෙලා ඉවරයි. අපි යනවා එන සක්මන් වලට.